නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බද්දස්ස අනත්තානුපස්සනං භාවෙන්තු අත්ථ සංඥං පජහති තී සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ අපේ මානසිකාරය નિවැරදි කරගන්න ඕනේ එහෙම නැති වුණොත් අපිට මේ ලෝකේ ඇත්ත දකින්න හම්බෙන්නේ කවදාකවත් ඇත්ත తত্ত্বය මනසට තේරුම් ගන්න නැතුව මුළු ජීවිතේම ගෙවලා මැරිලා යනවා මේ ලෝකේ ඉපදිලා මේ ලෝකයේ තියෙන ඇත්ත අපේ මනසට අරමුණු වෙන්නේ නැහැ ලෝකේ ඇත්ත ලෝකයේ ඇත්තක් තියෙනවා එතකොට මේක අරමුණු කරගන්න බැරි තත්වයක් තමයි අපේ සිතේ තියෙන්නේ. ඒ අරමුණු කරන්න බැරි තත්වයක් තියෙන්නේ ලෝභ, දේශ, මෝහ කියන ඝන පටලේ වැහිලා තියෙන හින්දා. මේක මම හැමදාම මේ වැහිලා තියෙන බව ඔප්පු කරන්ඩ ඇත්ත වැහෙන හැටි ඔප්පු කරන්ඩ ඒක මොකක්ද මේ කියන්නේ කියලා තේරෙන්න කියන උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණය හැමෝම මතක තියාගන්න හැම වෙලෙම තව බොහෝ බොහෝ කරුණු අරගෙන උදාහරණ ගන්න පුළුවන්. නමුත් එක උදාහරණයක් අපි ඒක හැමදාම මතක් කරගත්තාම මේ ඇත්ත වැහෙනවා කියන්නේ මොකද්ද කියලා අපිට ලේසි මේක මේ මතක තියාගන්න සහ ජීවිතයට එකතු කරගන්න. මිනිස්සෙගේ කටක තියෙන කෙල සෙම සොටු දත් කහට ආදිය අප්‍රසන්නද නැද්ද? ඒක ලෝක සත්‍යයක් තමයි ඒක අප්‍රසන්නයි ඒක පිළිකුල් දේවල් වලින් හැදලා තියෙනවා ගඳයි පිළිකුලයි දුගඳයි අප්‍රසන්නයි එහෙම එකක් ඒකින්ද කවුරු හරි මිනිස්සෙක් ටොෆි එකක් අකා ඉඳලා මට දුන්නොත් ඉතිරි කන්න කියලා නේද එතකොට එකපාරටම කියන මොනවා කියලා මම දන්නේ හාමුදුරුවෝ කියලා මේ අහන කට්ටියගෙත් මුණු නරක් වෙනවා මේ අප්‍රිය හිතන දේවල් කියනවා කියලා ඒ කියන්නේ අර බලන්න එහෙම කියනකොට අර අප්‍රසන්න බව අරමුණු වෙනවද නැද්ද හිතට ඒ අරමුණ හිතට එනවා නේද හරි අම්මෙකුට තමන්ගේ දරුවෙක් දුන්නොත් අම්මෙකුට තමන්ගේ දරුවෙක් කටේ තියෙන ටොෆි එක දුන්නොත් අප්‍රසන්න දේ තුල අප්‍රසන්න දේ අරමුණු වෙන්නේ නැහැ. ඇයි ආදරය කියන ලෝභය අන්න වැහෙන හැටි. හරිද? ඇත්ත වැහෙන හැටි අන්න එහෙමයි. එතකොට අන්න ඒ අකුසල් වල ස්වභාවය තමයි මෝහය ඇති කරන ස්වභාවය. එතකොට ඒකින්ද අපිට ඉපදිච්ච දවසේ ඉඳන් ලෝභ දේශ මොහ නැත්තම් අපි අම්මගෙන් කිරි ටිකක් බීපු වෙලාවෙ ඉඳන් මේ ඇතිවෙච්ච සැප වේදනාවට ඇලිච්ච අපි නේද ඒ ඇලුනා අපේ සිතේකට ඇලුනා ඒ ඇලිච්ච දේ කෙරෙහි ඇලුන දෙයක් තියෙනවා නම් ඒක සතුටු වුණා ඇලුනා නේද ඒ සැප වේදනාවට සතුටු වුණා ඇලුනා සහ ග්‍රහණය කරගත්තා අම්මගේ ශබ්දය ඒත් එහෙමයි අම්මගේ ස්පර්ශය ඒත් එහෙමයි මේ ලෝකෙට ආපු කෙනාට සීතල දැනෙනකොට උෂ්ණ දැනෙනකොට අම්මාගේ ශරීරයේ උණුසුමට එයා ඇලුනා ඒකයි චූටි ළමෙක් පවා ඇඟෙන් අයින් කරනකොට මොකද කරන්නේ විප්ලව දැකලා තියෙනවද ආපු කාලේ නම් විප්ලව තියෙන්නේ උද්ඝෝෂණ නේද හරේ තියාගෙන ඉඳලා ඇඳෙන් තියන්න ගන්නකොට මොකද කරන්නේ කෑ ගහනවා කතා කරන්න පුළුවන් නම් මොකද කියන්නේ ඒක උද්ඝෝෂණයක් නේද? මෙහෙම මෙහෙම කරන්න ඕනේ නැහැ කියලා කෑ ගහනවා. ඒ තිබ්බ තැන තියාගෙන ඉන්න කියලා තමයි කෑ ගහන්නේ. පොඩි වුණාට වැඩේ කරනවා නේද? එහෙනම් ඒ තමයි ඇලීම, ඒ තමයි ග්‍රහණය කිරීම. එතකොට එදා ඉඳලම ලෝභ දේශ මොහ යෙන් යුක්ත වෙච්ච අපිට ඇත්ත වැහිලා අකුසල් හින්දාවෙන් ඇත්ත වැහිලා ගියා. ඒකින්ද ලෝකයේ තියෙන ඇත්ත தත්ත්වය තේරුම් ගන්න හම්බුනේ නැහැ. ඉතින් අවුරුදු 10 20 වෙනකොට බොහෝ සංකීර්ණ තත්ත්වයන් සිත්වල ඇති වෙනවා පෙර භවයන් හේතු වෙලා නොයෙකුත් සිත් පහළ වෙනවා ඉතින් ඒ සිතුත් එක්ක මේකේ පිස්සු හැදුනා වගේ ජීවිතයක් තමයි එන්නේ මේ ආපු ජීවිතේ මෙලෝ දෙයක් තේරෙන්නේ ඉන්නේ කොහෙද කියලා ඔක්කොත් තේරෙන්නේ නැහැ. කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. වෙන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. උදේට මොනවා හරි දෙයක් හිතට එනවා නම් අරමුණක්. මන් දන්නේ නැහැ කොහෙන් ආවද කියලා. එන්න හේතුනේ මොකද්ද කියලා දන්නේ. ඒ අරමුණත් එක්ක නේද? නාන්න හිතුනොත් නානවා, කන්න හිතුනොත් කනවා, බොන්න හිතුනොත් බොනවා. නේද? උදේ පාන්දර සමහර අය දැකලා තියෙනවා නේ. සමහර අය උදේ පාන්දර නේද මේ සැනුම් පදත් කියනවා. මේ මනුස්සයා කට හොදන්නේ තරක් වලින් කියනවා. නේද? ඉතින් ඒ මොකද මේ සිත් පහළ වෙන හින්දා. එයාලට කල්පනාවක් නැහැ. ඇයි මේ වගේ සිත් පහළ වෙන්නේ කියලා. ඉතින් මෙවැනි ලෝභ දේශ මොහ වලට යට වෙලා තියෙන අකුසලයන් හින්දා නිබඳව අපි එනේන සිතුවිලිත් එක්ක ඔහේ ජීවත් වෙනවා මිසක්කා සමහර අයගේ ජීවිත මෙන්න මේ වගේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ පොළොව ඇතුළෙම ඉපදිලා පොළොව ඇතුළෙම ජීවත් වෙලා පොළොව ඇතුළෙම පස්වලම මැරිලා යන සත්තු වර්ගයක් ඉන්නවා පණුව වර්ගයක් ඉන්නවා මේ සත්තු කවදාකවත් දන්නේ නැහැ චුට්ටක් උඩ පැත්තට ගියා නම් කොහොම ආලෝකමත් පරිසරයකට යන්න පුළුවන් කියලා දන්නේ නැහැ අන්න ඒ වගේ අපේ මනස මෝහය කියන ඝන අන්ධකාරයෙන් අකුසල් කියන ඝන පටලයෙන් වැහිලා තියෙන්නේ. ඒ වැහිලා තියෙන හින්දා ලෝකයේ සත්‍ය ස්වභාවය අරමුණු කරන්නේ අරමුණු කරන්න මේ හිතට හයිය නැහැ. හිතට පුළුවන්කමක් නැහැ. මොට පිහියකින් ගහක් කපන්න ගියාට කැපෙන්නේ වගේ මේ හිතට ඇත්ත తත්ත්වය තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්න ඒ తත්ත්වය දුරලා මේ හිත ඊතා සිව්මර ඝන පටලය කඩාගෙන ඇත්ත తත්වයේ අරමුණු වෙන తත්වයට පත් කරගන්න ඕනේ ක්‍රමානුකූලව. ඒ සඳහා තමයි සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල අපි භාවිතා කළොත් විතරයි අපිට චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන්නේ මානසික විපර්යාසයන්. කියන ආදාරස්ථායක මාර්ගය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් පුරලා මේ උතුම් ධර්මය කෙනෙක්ගේ හිතක් කොහොමද ගලවගන්නේ මේ මායාවේ වශයෙන් ගලවගන්නේ කොහොමද මේ අහුවෙලා තියෙන සැඩපහරින් අයින් කරගන්නේ කොහොමද කියලා ක්‍රමවේදයක් හොයාගෙන ඒ හොයාගත්ත ක්‍රමවේදය පළවෙනි ධර්මදේශනාවේදීම ලෝකයට හෙළි කරා දේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බං යෝචායන් කාමේසු කාමසු කල්ලාන යෝගෝ හීනෝ ගම්මෝ අනරියෝ පෘථග්ජනෝ අනත්ත සංහිතෝ ආදි වශයෙන් යෝචායන් අත්තකිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ මේ දෙපැත්ත අතහරින්න නේද ඊට පස්සේ ආය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝසෙයති දන් ආ දේශනා කර සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් ලෝකෙට දේශනා කරා. ඒ දේශනා කරපුවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිකන් නෙවෙයි ඒක පාවිච්චි කරන්න කියලායි, භාවිතා කරන්න කියලායි. ඒක භාවිතයට ගන්න අපේ තුල සිද්ධ වෙන මානසික විපර්යාසය මොකද්ද කියලා දේශනා කරා. නුවණැස ඇති කරන ඥානය ඇති කරන හිත උපසමාය තත්ත්වයට නැත්නම් සමාහිත කරන අවබෝධය ඇති කරවන මාර්ගසිත පහල කරවන ඵලසිත පහල කරවන ක්‍රමවේදය තමයි ආරෂ්ඨායක මාර්ගය. ඒකයි ලස්සන වචන ටිකක් තියෙන දම්පසක් පැවතුම් සූත්‍ර දේශනාවේ නේද? චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා. කොච්චර ඇහිලද්ද මේක? නේද? මේ ඇහෙන එකේ තියෙන ගැඹුරු අර්ථය බුදුරජාණන් වහන්සේට කොච්චර තේරෙන්නේ නැද්ද? මේක දේශනා කරන වෙලාවේ චක්කුකරණී කියනකොට කොච්චර පරාසයක් වැටෙන්නේ නැද්ද? ඒ ඒ කෙනාට පින්නත් මේ අපි දන්නවා උසස් පෙළ ගානක් ගත්තාම ඒක විසඳන විදිහ කරුණු දන්න කෙනෙකුට ගුරුවරයෙකුට ඉක්මනට බලනකොටම තේරෙනවා. හොඳට දක්ෂ ගුරුවරයෙකුට විභාගයේ ගානක් දැක්කහම තේරෙනවා. දක්ෂ නැති ගුරුවරයෙකුට ටිකක් අමාරුයි ඒක. හැබැයි ලෙවල් කරන ළමයෙකුට ඊට වැඩිය තේරුම් ගන්න අමාරුයි. ඕලෙල් කරන මේකට මේ ලොකු දෙයක් තේරෙන්නේ නැහැ. නේද? හැබැයි මේක සම්භාවිතා ගානක් මේක මොන හරි එකක් කියලා නම් තේරෙනවා. මොනවද දන්නේ නැති කෙනෙකුට මේක නේද වෙන භාෂාවකින් තියෙන එකක් වගේ හරියට. අන්න ඒ වගේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවතිය කියනකොට බුදුරජාණන් වහන්සේ මොන චක්කුකරණී කියනකොට මොන තරම් ලොකු පරාසයකින් මේ වචනේ දේශනා කරන්න ඇද්ද? ඊට මෙහා මහරහතන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේට මේක තේරිච්ච වෙලාවේ කොච්චර දුරට තේරෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේට තේරිච්ච ප්‍රමාණය අහස තරන්නම් සරියුත් මහරහතන් වහන්සේලාට තේරිච්ච ප්‍රමාණය එහෙම ඇඟිල්ලක් දික් කරපුවාම පසේ බුදුරේකට තේරෙන ප්‍රමාණය මෙහෙම ඇඟිල්ලක් අහසට දික් කරපුවාම ඒ ඇඟිල්ල කෙලින් තියෙන අහසේ කෑල්ල තරම් කියලා අඩුයි කියලා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට ධර්මයේ තේරෙන ප්‍රමාණය අහස තරන්නම් රහතන් වහන්සේ නමකට තේරෙන ප්‍රමාණය ඇඟිල්ල දික් කරපුවම තරම් කියලා කියනවා. එතකොට චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ආදී වශයෙන් තියෙන මේ මනස නිවැරදි කරන මනස නැවත නැවත හරි தත්වෙට නුවණැස ඇති කරන ඥානය ඇති කරන කියලා කියන මේ ඇති කරන ඒ කියන්නේ නැති හින්දා මේක ඇති කරන්නේ ඒ ක්‍රමවේදය ගැන ওই වචන ටික ඇහෙනකොට මට මොන හරි තේරුණාද දන්නේ නැහැ. පිරිත් එහෙම ඇහුවනේ ඕන තරම් පිරිත් එහෙම අහලා තියෙනවනේ. නේද? මනුස්ස ජීවිතයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ධර්මය මේ කනට ඇහිලා දොරට තට්ටු කරනවා ධර්මය ඇවිල්ලා අපිට. නේද? කන් දොරට තට්ටු කරනවා ටක්ක ටක්ක ගාලා අපි දොර අරගන්නේ දොරේ වැදිලා යනවා යන්න. හැබැයි දොරේ වැදිලා යන කාලවල් තියෙන්නේ ඉතාලම දුර්ලභයි. ඒ කියන්නේ බණ ටිකක් මම තේරෙන භාෂාවෙන් කියනවා බණ ටිකක් ඇහෙන කාලයක් කියන එක අපිට තව මොහොතකින් අපේ පින්නත්නේ අපිව අපිට කල්ප ගාණක් බුදුබණ පදයක් ඇහෙන්නේ නැති තත්ත්වයට තව මොහොතකින්පත් වෙන්න පුළුවන්. ඇයි මගේ මරණය සිද්ධ වෙලා මාව පල්ලෙහාක ඉපදුනොත් නැවත බුදුවරු පහළ වෙන කාලෙකවත් මට උඩට එන්න බැරි වෙන්න තින්ද කඩා තියෙනවා මේ ලැබිලා තියෙන අවස්ථාවේ මේ තියෙන ෂණ සම්පත්තිය කියන්නේ එකයි මේකේ තියෙන මේ අවස්ථාව ගිලිහව ගන්න එපා. මේ අවස්ථාව අපිට ගිලිහෙන්නේ ඇයි? අපි මොකක්ද මැරෙනකොට දාලා යන්න තියෙන මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වලට විතරක් සාධාරණ ඉෂ්ට කරමින් ඉන්නවද නැද්ද? නේද? සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න තියෙන දේවල් වගේක් එක්ක ලොකු pore-ක් අල්ලනවද නැද්ද? අපිට දන්නේ නැහැ pore අල්ලන්නේ. කවුද ඒ pore අල්ලන්නේ කියලා මට කියන්නේ? මගේ සිත නේද? ඒවා කරේ නැත්නම් හිත දුකටපත් වෙනවා. ඒ දුකටපත් වෙන හින්දා අපිට ඒව නොකර බැරි තත්යකටපත් වෙලා අපි එක එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි දැඩි ඇලීමක් තියාගෙන ඒ වායෙන් දුකටපත් වෙන හිත දුකටපත් වෙන්නේ නැති වෙන්න හරියට වැඩ කරමින් ඉන්නවා. ගොඩ වැඩ අපි. අපිට වැඩ නොකර බැරි වෙලා. ඇයි වැඩ කරන්න වෙලා තියෙන්නේ? අන්න අර දේවල් නැවත නැවත සකස් කරන්න. හැම දෙයක්ම අපි ළඟ තියෙන හැම දෙයක්ම ෂේ වෙනවා. හැම දෙයක්ම නැති වෙනවා. නේද? නැති වෙනකොට අපි මොකද කරන්නේ? ආයෙ ගොඩ ගහන්න ඕනේ. කෑමක් කෑවොත් දිවට යම් යම් රසයක් දැමුනොත් ඒක ඒ වෙලාවෙම නැති වෙනවා. එහෙනම් තව කෑල්ලක් කන්න ඕනේ. නේද? ඊට පස්සේ කෑලි කීපයක් කරනකොට ඇති වෙනවා. ඇති වුණාට පස්සේ සදාහටම ඇති වුණා නම් අනේ කොච්චර දෙයක්ද? නෑ. ආයෙ පැයකින් දෙකකින් ආයෙවක් කරන්න ඕන ඕක දිය උඩ. නේද? එකම දේ රස විඳීම සඳහා කීසරයක් නම් කාලයක්ද? මට වෙලාවකට මෙහෙම හිතෙනවා. විඳිය හැකි දිවට විඳිය හැකි රසයන් ටික ඔන්න ලයිස්තුවක් හදන්න. මම මීඹ රසය විඳලා තියෙනවා, කර්තකොළඹන් රසය විඳලා තියෙනවා, තව රටාඹ රසය විඳලා තියෙනවා, මම අන්නාසි රසය විඳලා තියෙනවා කියලා. ඒ රස ටික ඔක්කොම ලියන්න. ලියලා බලන්න දැන් ඉතින් මම මොකටද ආයෙ ආයෙ මොනවද දැන් මේවා කීතරක් වින්දාද? අඩුම ගානේ. නේද? ඒකම ඒකම ඒකම ඉල්ල ඉල්ල මේ හිත පුළුවන් තරම් වද කරනවද නැද්ද? නේද නැවත නැවත නැවත නැවත දෙන්න ඕනේ නැවත නැවත නැවත නැවත දෙන එක දෙන එක දෙන එක දෙන එක කර කර කර කර කර කර මරණකම් ඉන්නවා නොදී ඉන්න බැරිකමකට අහු වෙලා තියෙනවා රස විතරක් නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී ධම්ම නේද ඉවරක් නැතුව මේකට දෙනවා නොදී ඉන්න බැරි එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හරිද ඇයි මේ මොකද මේ වෙලා තියෙන්නේ හැබැයි මේ ආයතම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ කාලයකට මගේ හිත සමහර දේවල් ඕනමයි කියලා ඉල්ලපු දේවල් තවත් කාලයකට දැක්කම අහක බලා ගන්න ගන්නට ඇවිල්ලා තියෙනවද නැද්ද? එහෙනම් ඔය කියන කාරණා වෙනස් කරන්න පුළුවන්ද බෑද? කාලයකට දැක්කේ නැත්නම් අතුලාන්තේ රත් වෙච්ච දේවල් කාලයක් ගියට පස්සේ දැක්කේ නැතුනට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවද නැද්ද? නේද? එහෙනම් ඒ මොනවා වෙලාද ඒ කොහෙද වෙනස් වෙලා තියෙන්නේ? ඒ වස්තුත් වෙනස් වෙලා ඒක වෙනම කතන්දරයක්. ඊට වැඩි වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? සිත සිත වෙනස් නොවුනා නම් ඒ වස්තුව වෙනස් වුණත් නේද? සිත වෙනස් නොවුනා නම් ඒ වස්තුව වෙනස් වුණත් ආය ඕන මට බලන්න අහන්න දකින්න තියෙන හැටිකට බලන්න ඕන නේද? ඊටාම රූමත්ව හිටිය කෙනෙක් වැහැරිලා ගියත් සමහර අයගේ හිත වෙනස් වෙලා නැත්නම් ඒ වැහැරිච්ච ශරීරයට ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඉන්නවද නැද්ද? නේද? සමහර ගියලවල් ඉන්නවා අපේ පින්නත් නේ. අන්තිම මොහොත දක්වාම නොදැක ඉන්න බැරිකමෙන් ඉඳලා හරිද? ඒක ලොකු ලොකු වීරකමක් කියලා හිතන්නේ මේ අන්තිම මොහොත දක්වාම අපි මෙහෙම අඛණ්ඩව හිටියා කියන එක වීරකමක් කියලා හිතන්නේ එක්කෙනෙක් මැරලා ටික දවසක් යන ඉස්සෙල්ලා අනිත් එක්කෙනා මැරලා නේද? එතකොට ඒ තමයි තද බල බැඳීම් සහිතව මේ පංච උපාදානස්කන්ධයේ ලුහු බඳින සිත් ඇතුව මැරෙන්නේ. පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ලුහු බඳින සිත් හැම වෙලේම හොයනවා. අපි හොයන්නේ ඒවා. එක රූප හොයනවා වේදනා හොයනවා සංඥා සංකාර විඥාන මේ පහ විතරයි මේවා හොය හොය හොය හොය ඉන්න සිත් ඇතුව ජීවත් වෙලා මලොත් මැරෙන වෙලාවෙත් ඒවා සෙවීමේ බලය නැත්නම් තණ්හාව ඉතුරු වුණොත් නැවත හැක් කල නාසය දිවක් ශරීරයක් මනසක් පහළ වෙනවා මොහොතකට හිතනද මේ මේ පහළ වෙන ඉන්ද්‍රියන් හරහා නැවත මොකද කරන්නේ නැවත හොයනවා හරිද? එතකොට මොහොතකට හිතන්න මේ මොහොතේ මේ ලෝකයේ හැම තැනම ඉන්න සත්වයෝ මිනිස් විතරක් නෙවෙයි. මාළුවාගේ ඉඳලා, හූනාගේ ඉඳලා, හරිද? හරකගේ ඉඳලා, බැටළුවාගේ ඉඳලා, පණුවාගේ ඉඳලා, කූඹියාගේ ඉඳලා හොයනවද නැද්ද? මොනවද හොයන්නේ? මොනවද හොයන්නේ? පංච උපාදානස්කන්ධය හොයන්නේ. නේද? පංච පාදානස්කන්ධයට ඇලී ගත්ත සෑම සත්වයකම නේද ආහාර රසය හොයනවා. රසයයි හොයන්නේ නේද? එතකොට රූප රසය ඒ ඒ ඒ තියෙන ඉන්ද්‍රියන් වලින් ඉන්ද්‍රියන් වලට ගෝචර වෙලා තියෙන දේවල් වලින් සැප විඳීමේ උග්ග උත්සාහයක් ඉන්නවා. නේද? අපිත් එහෙමද? මමත් එහෙමයි. මමත් මේ ගහණයේම මේ ගහණයම මේ සැඩපහරයටම අහුවෙච්ච කෙනෙක්. ඉතින් මේක වෙනස් කරගත්තේ නැත්නම් මේ විදිහට හරකෙක් වෙලා වේයෙක් වෙලා මීයෙක් වෙලා ඉබ්බෙක් වෙලා කුකුලෙක් වෙලා නරියෙක් වෙලා පෙරේතෙක් වෙලා භූතයෙක් වෙලා මලයකෙක් වෙලා එව්වමයි හොයන්නේ. කරන් දැන් ඒ ඒ භවයේදී ඒ ඒවා වෙනවා. ඒ ඒ කාලෙදී වෙන වෙන දේවල් වගේක් වෙනවා. හැමදාම හොය හොය ජීවත් වෙන කෙනා හැමදාම පීඩනේ. හරි. එහෙනම් අපි මේකෙහි යම් වෙනසක් ඇති කරගත්තේ නැත්නම් මම අහනවා මේ අත්තන්ගෙන් ඉතා පැහැදිලිව මට කියන්න මේ හේවිල්ලත් එක්ක සහ හේවෙපු දේවල් පවත්වා ගන්න ගන්න උත්සාහයත් එක්ක පවත්වා ගන්න දේවල් වෙනස් වෙනකොට ඇති වෙන පීඩනයත් එක්ක සන්තෝෂයෙන්ම දින්නේ නේද? ආය කියන්නම් කියපු ටික. හිවිල්ලත් එක්ක හොයපු දේවල් වය වෙනකොට හැවපු දේවල් නැති වෙනකොට ඒවා නැවත සකස් කරගන්න ගන්න උත්සාහයත් එක්ක සකස් කරගත්තට පස්සේ ඒක පවත්ත ගන්න දරන උත්සාහය මේක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ගන්න උත්සාහයත් එක්ක සැනසීමෙන් දින්නේ. නෑ. හැබැයි පුංචි අදහසක් තියෙනවා හිතේ කවදා හරි ඔය ඔක්කොම මට කැමති විදිහට මගේ වටේ හැදෙන දවසක් එනවා. නේද? මගේ ළමයි ටික හොඳට විවාහ වෙලා විභාග කරගෙන හොඳට රස්සා කරගෙන ඉතා සාන්තව නේද? කාට් ටියම ඇවිල්ලා මගේ වටේට වටේලා මං හොඳ ගයක් හදාගෙන මට හොඳ වාහනයක් තියාගෙන ඔක්කොම කිසි අඩුපාඩුවක් නැතුව මට සැනසille ඉන්න පුළුවන් දවසක් එනවා කියලා අහිංසක අදහසකින් ඔය හිත පෙළෙනවද නැද්ද? ඒ වගේ එකකට ළඟා වෙන්න පුළුවන් වේද කියන අදහසකින් ඉන්නවද නැද්ද? එකක් එයිද? එහෙම එකක් එයිද? ආවා කියන්නකෝ ආව තියාගන්න පුළුවන් වේද? ඔය කාලේ ඔය කියන කෙනෙකුට සමහරට ඇස් පේන්නෙත් නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ. නැගිට ගන්නත් බෑ. හරිද? ආවත් එක පවත් ගන්නත් බෑ. ලේසියකට එන්නෙත් නැහැ. ආවට වැඩකුත් නැහැ. ඇයි? ඒක පවත් ගන්න බෑ ඒක නැති වෙනවා. එහෙනම් මගේ ජීවිත අරමුණ කියලා කියන්නේ ওই වගේ අරමුණක් නම් මට ජීවිතේ තියෙන්නේ. ජීවිත අරමුණ කියලා කියන්නේ ස්ථිර සතුට එක. නේ? එහෙනම් මේ ජීවිතේට අපි වටිනාකමක් දීලා නැහැ. මේ ජීවිතේ අපි දක්කගෙන යන්නේ අත්‍යවශ්‍ය තැනකට නෙවෙයි. සුදුසු තැනකට නෙවෙයි දක්කගෙන යන්න කල්පනා කරන්නේ. ගොඩ වෙහෙස වෙන්නේ මහන්සි වෙන්නේ හිතාම සතුටුදායක දෙයකට නෙවෙයි. අපි කල්පනා කරලා බලලා නැහැ. ගියක් නැති අය ගියක් නැහැ කියලා හරිය දුකෙන් ඉන්නවා. ගියක් තියෙන අය සන්තෝෂයෙන්මද ඉන්නේ කියලා කල්පනා කරලා නැහැ කවදාවත්. දරුවෝ නැති අය දරුවෝ නැහැ කියලා හරිය දුකෙන් ඉන්නවා. දරුවෝ ඉන්න අය සන්තෝෂයෙන්මද ඉන්නේ කියලා බලලා නැහැ. රස්සා නැති අය රස්සා නැහැ කියලා හරිය දුකෙන් ඉන්නවා. රස්සා තියෙන අය ඒක තමයි වැඩේ කියන්නේ. ඇමතිවරු මහා ඇමති කන්නේ කියලා දුකෙන් ඉන්නවා. මහා ඇමතිවරු සන්තෝෂයෙන්ම ඉන්නේ කියලා ඒකට බලන්නේ නැහැ. මහා ඇමතිවරු අගමැතිකම නැහැ කියලා දුකෙන් ඉන්නවා. අගමැතිවරු සන්තෝෂෙන් ඉන්නේ කියලා යාලා බලන්නේ නේද? අගමැතිවරු ජනාධිපති වෙන්න බැරුව දුකෙන් ඉන්නවා. ජනාධිපති සන්තෝෂයෙන්ම ඉන්නේ කියලා බලන්නේ ජනාධිපති වෙලත් නේද? නැවත ජනාධිපති වෙන්න ඕනේ කියලා දුකෙන් ඉන්නවා නේද? නැවත ජනාධිපති වුණත් ඔච්චරමයි කියලා තේරෙන්නේ දැන්වත්. ඒක මනුස්ස ජීවිතේ හැටි මම කියන්නේ හරි. ඒකින්ද පිස්සු හැදිලා වාගේ අපි හැසිරෙනවා මේ ජීවිතේ තේරුම් ගන්නෙ නැතුව. ඒ හැමෝම ඉලක්කගත කරගෙන ජීවිතේ යම් අවස්ථාවක් ඉලක්කගත කරගෙන ඉන්නවා. ඒ ඉලක්කගත කරගෙන ඉන්න තැන නියම ෂේම භූමියද කියලා අපි හොයලා බලලා නැහැ. ඒ හින්දා කාගේත් යුතුයකමක් වෙනවා මට ලැබිච්ච වටින මනුස්ස ජීවිතයට ලොකු වටිනාකමක් දෙන්න ඕනේ. නේද? ලොකු වටිනාකමක් දෙන්න ඕනේ. ඒක හින්දා මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ බාහිර ලෝකය මට ඕන හැටියට හදලයි කියලායි මම හිතන්නේ. බාහිර ලෝකය හදලා නෙවෙයි මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ කොහේ හදලාද? ඇතුලාන්තය හදලා. ඇතුලාන්තය තමයි මේ එක එක ඉල්ලන්නේ. හරි අන්නේ ඉල්ලන අතුලාන්තේ ඉල්ලන්නේ නැති தත්තට පත් කරොත් ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි අපේ ඇතුළනේ ඉල්ලන්නේ නේද මම නිකන් කියන්නම් මේ මේ සුක්තිමත් අවස්ථාව පිළිබඳව පුංචි ඉවක් ඇති කරගන්න මම කාරණාවක් කියන්නම් මම මොනවා හරි මට ගිජුකමක් පෙරේතකමක් ඇවිල්ලා ආහාරයක් කරේ හරිද දැන් අපි නිකන් කියමු මම මෙතන බොහොම රසවත් ආහාරයක් තියෙනවා. හරි. දැන් මේක බොහොම රසවත් එකක් මේ ඔක්කොම ඔයිට කලින් කාලා තියෙනවා ඒක. දැන් මම මේක තියාගෙන මේක මේ ආයට පේන්න තියලා බණ කියන්න පටන් ගන්නවා. කට්ටියෙන් බණ අහන ගමන් මොකක්ද දිහාස් බලන්නේ? අනනක දිහා බලනවා. හිත නොසන්සුන් වෙනවා. කොයි වෙලාවෙ මේක දෙයිද දන්නේ නැහැ කියලා හිතෙනවා. එහෙම හිතෙනවා. එහෙනම් හිත ඒකට ඇලෙන ගතියක් එනවා. හා. කට්ටියටම ඇති වෙනකන් දෙනවා. දීලා ඉවරලා දැන් ආයේ ඒක දැක්කත් අප්‍රසන්න තරම අප්‍රසන්න නෑ දැක්ක ඒ කියන්නේ දැන් දැන් ආයේ ඒ જાතිය කන්න බෑ. ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ දැන් කොහෙද තෘප්තිමත් වෙලා තියෙන්නේ බඩද දිවද සිතද? සිත තෘප්තිමත් දැන්. දැන් මම බන පටන් ගන්නවා ආයේ හැබැයි ඒ જાතියම කෑමක් මෙතනින් තියලා. දැන් කට්ටිය මොනව කරයිද? අරක දිහා බලයිද බනහයිද? දැන් බනහනවා. දැන් අරක දැක්කා කියලා ගානක්වත් නැහැ. ඇයි ඒ? හිත ඒකෙන් දැන් තෘප්තිමත්. නේද? ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. පැය භාගයක් යන ඉස්සලා ආයarක දිහා බලන්න පටන් ගන්නවා. හරිද? කොහෙද වෙනස් වෙන්නේ? ආහාරය එහෙමමයි වෙනස් වෙන්නේ. චිත. මං අහනවා අර හොඳට අරක කාලා තෘප්තිමත් වෙච්ච අවස්ථාවක් තියෙනව නේද? ඒක දිගටම තිබ්බනම්. ඒක දිගටම තිබ්බා. ආයෙ මේක ඉල්ලන්නේම ආයෙ මේක දිහා බලන් දුවමනවා නෑ. නේද? ඔක්කොම එහෙමනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පිළිබඳ ඔක්කොම ටික ඒ විදිහට තෘප්තිමත් නම් එහෙනම් අපේ හිත මොකුත් ඉල්ලන්නේ නැහැ රහතන් වහන්සේගේ හිත මොකුත් ඉල්ලන්නේ නැහැ හරි එහෙනම් කොච්චර සහනයක්ද බලන්න නේද හොයන්නේ නැහැ හිල්ලන්නේ නැහැ රත් වෙන්නේ නැහැ දැවෙන්නේ නැහැ නෑ කියලා නේද එහෙනම් ඒ සකස් වෙලා තියෙන සිත එහෙනම් අන්න එහෙම නැවත ඉල්ලන්නේ නැති වෙන්න අපේ හිත සකස් කරගත යුතු තියෙනවා. හරි. ඉතින් මේක ඉබේ වෙන දෙයක් නෙවෙයි. මේක සකස් කරගන්න නම් අපි චින්තනය වෙනස් කරගන්න ඕනේ. හරි. චින්තනය ඒක කිව්ව චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තේ හිතන්න. gedet වෙලා මේ බණ ඇහුනට පස්සේ මොනවද අපේ මේ හාමුදුරු කිව්වේ? මේකේ මොකක් හරි හිතන්න දෙයක් තියෙනව නේද? හරිද? මේ හිත මේකට කැමති වෙන එකක් නැති මේ සිතුවිල්ලට. ඔය කිව්වට තව කල් තියෙනවා. ඔව දැම්මම ඕනේ කියලා හිතේ. මගේ තරුණ ජීවිතයේදී මේ වගේ දේවල් දැම්ම ඕනේ මේක වයසට ගියාම පුළුවන් කියලා හිතේ. නෑ. තරුණ අය විදිහට තමන් ඉන්න වයසදී මේක කරා කියලා මේක කරගත්තා කියලා තමන් ළඟ ඉන්න අය කෙරෙහි කිසිම බය වෙන්න එපා ළඟ ඉන්න අය නැතු වෙන්නේ නේද නැති වෙන්නේ රත් වීම, දැවීම, ඇතුලාන්ත පිච්චීම විතරයි නැති වෙන්නේ. සිතා අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හිඳයි අපිට කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ තියෙන සත්‍ය తත්වය තේරුම් ගන්න කියලා. අපි මොනවත් එක්කද මේ පොරල්ලන්නේ? මොනවද අපේ හිත අපෙන් ඉල්ලන්නේ? අපේ හිත අපෙන් ඉල්ලනවා රූප වර්ගයක්. නේද? එක එක එක එක හැඩතල තියෙන රූප වර්ගයක් ඉල්ලනවා. ආයේ අපේ හිත අපෙන් ඉල්ලනවා සැප වේදනාව විඳින්න නේද? වේදනාව ඉල්ලනවා. සැප වේදනාව ඕනේ, ඇහෙන් සැප වේදනාව, චක්කු සංපස්සද සුඛ වේදනාව ඕනේ, සෝත සංපස්සද සුඛ වේදනාව ඕනේ කියලා ඉවරක් නැතුව අඬනවා. ගාන, ජීවයා, කාය, මන. මනසින් ලබන සැප වේදනා කියන්නේ මොනවද? මෛත්‍රිය, ආදරය, කරුණාව, ඒ වගේ දේවල්. එතකොට කායික සැප, මානසික සැප ඉල්ලනවා. ඊළඟට නොයේකුත් ප්‍රිය සංඥා ඉල්ලනවා. නේද? ඒකට කියනවා තණ්හාව සංඥාව පිළිබඳ නේද? එක එක එක හඳුනා ගැනීම තියෙන ඒවා ඉල්ලනවා. ඊළඟට ආදරය ආදී සංස්කාරයන් ඉල්ලනවා. ඒව නැතුව බැරි තත්ත්වයක් තියෙනවා. සහ දැනීම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤඤාණ ඒව නැති තණ්හාව කියන තේරෙනවා. කැමතිද ඇහි පෙනීම නැති වෙනවට? නෑ ඒව හරියන්නේ නෑ පෙනීම පැත්තක තියන්න ලයිට් යනවටවත් කැමති නෑ නේද කරවලේ චුට්ටක් අඩ අඳුරේ ඉඳවත් කැමති නෑ පේනවා මදි වෙනවට කැමති නෑ ඇහෙනවා මදි වෙන ඒකිනේ ඔක තද්දින් අල්ලන් ඉන්නේ මේව නම් දෙන්නේ නෑ මේව නම් අයින් වෙන්න දෙන්න බෑ කියලා හරිද ඉතින් මෙන්න මේ தත්වයකින් තමයි අපේ ජීවිතය ගෙවෙන්නේ මේ දේවල් ඉල්ලන්නේ එහෙනම් මේ දේවල් වල ඇත්ත తත්වය මොකක්ද කියලා අපි හොයලා බලන්න ඕනේ මේ දේවල් වල තියෙන නිබඳව මේ දේවල් මේ තමයි පුංචිම පුංචි ඒකක මම දැන් ගිය සති දෙකේම මේක පැහැදිලි කරා කුඩාම ඒකකය රතු පාට නම් අපිට මොන හරි වස්තුවක් හැදිලා තියෙනවා ඒකේ චූටි මේකේ රතු පාටයි එහෙනම් මුළු වස්තුවම මොන පාටද රතු පාට වෙනවා නේද කුඩා මේකකේ කහ පාට නම් ඒ මුළු වස්තුවම කහපාටයි. ඒ වගේ කුඩාම ඒකකය මොන විදිහද කියලා බැලුවොත් ඉතිරි දේවල් ගැන බලන්න දෙයක් තියෙනවද? නැහැ. මගේ දරුවා කියන්නේ මගේ අම්මා කියලා කියන්නේ මගේ ගෙදර තියෙන බඩු මුට්ටු ආදී කියලා කියන්නේ මම කියලා කියන්නේ පැහැදිලිවම සකස් වෙලා තියෙන කුඩාම ඒකක පහක් තියෙනවා. පස් જાතියකින් අපිව හැදිලා තියෙන්නේ. මොනවාද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඒකෙන් තොර කිසිම දෙයක් ආයේ නැහැ. මෙතන නැහැ. ඒ පහ හැරෙන්න වෙන මොකක්වත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න මේ පහ ගැන පිරික්සන්න. අපේ අම්මාගේ අනිත්‍ය ස්වභාවය තියෙන එක ඇත්ත. දරුවන්ගේත් අනිත්‍ය ස්වභාවය තියෙන එක ඇත්ත. අනාත්ම ස්වභාවය තියෙන එකත් ඇත්ත. නමුත් අපි අම්මාගේ අනිත්‍ය, දරුවාගේ අනිත්‍ය නැත්නම් අම්මාගේ අනාත්මය, දරුවාගේ අනාත්මය තවත් කාගේ කාගේ හරියේ ලොකු ලොකු ප්‍රදේශ වශයෙන් යම් දෙයක් විමසීමෙන් ද ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ ලක්ෂණය තියෙනවා කියලා. ඒක තියෙන කුඩාම ඒකක විමසුවද්ද? කුඩාම ඒකක විමසන්න ඕනේ නේද? ඒ කියන්නේ හරියට මේ වගේ ලොකු පස්කන්ධක් තියෙනවා. කවුරු හරි කියනවා මේකේ මැණික් තියෙනවා කියලා. හරිද? දැන් මම මොකද කරන්නේ? මේ ගොඩ අරගෙන මේක කූඩෙන් කූඩේ අරගෙන කූඩෙන් කූඩේ අරගෙන තව ගොඩක් ඉතුරු වෙනවා. එක එක පැත්තක ගොඩක් අනිත් පැත්තේ ගොඩක් ඉතර. දැන් මට මේකේ මැනික් නෑ කියලා ස්ථිර අදහසක් තියෙනවද? නෑ. අන්තිමට මේක ඉතුරු වෙනවා කියලා අපි ගෝණියක් විතර පස්සේ ඉතුරු වෙලා අනිත් ඔක්කොම ටිකේ මැනිකක් නෑ කියලා දැනගත්තා. තාම මගේ සැකේ දුර වෙලාද? දැන් හිතෙන්නේ ඔය ටිකේ තමයි දැන් මේ මැනික තියෙන්නේ කියලා. කූඩයක් විතරක් ඉතුරු වෙලා. නේද? ඒත් අර අදහස් තියෙනවා. අන්තිමට ඒ කූඩෙත් බැලුවට පස්සේ දැන් නෑ. අර ඔක්කොගෙම නෑ කියලා තේරෙනවා. වගේ අපි කුඩාම ඒකකය දක්වාම පිරික්සලා බලන්න ඕනේ නේද? මේ ලෝකයේ තියෙන ලක්ෂණත්‍රයයි ලක්ෂණ තුනයි ලක්ෂණත්‍රය කියන්නේ මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. කුඩාම ඒකකයේ අනිත්‍ය මෙනෙහි කරනකොට කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. කුඩාම ඒකකයේ දුක්ඛ මෙනෙහි කරනකොට කියනවා දුක්ඛානුපස්සනාව කියලා. කුඩාම ඒකකයේ අනාත්මය මෙනෙහි කරනකොට කියනවා අනත්තානුපස්සනාව කියලා. හරිද? දැන් බලන්න කුඩා මේකක කියන්නේ රූපයයි නේද රූප රූප කලාපය වේදනා සංඥා සංකාර විඥාන දැන් මේ ශරීරය ගන්න මේ ශරීරය ගත්තාම මේ ශරීරයේ ශරීරය මට ඕන හැටියටද හැදෙන්නේ මම ඔකට කියන්නේ කොහොමද මූණ කියන්නකො දැන් මේ මූණ කියන්නේ කුඩා මේකක නෙවෙයි හරිද අපි නිකන් ටික ලොකු එකකින් පටන් ගමුකෝ මූණ තියෙන්නේ මට ඕන විදිහටද මූණ හොඳද තියෙන විදිය? අපෝ මන්නම් මේ මූණට කැමති නැහැ. ඔක්කොමලා කියන්නේ එහෙම. ඉතින් මේකට කැමති නැහැ. මේක තව මීට වැඩිය හොඳ වෙන්න තිබ්බා. ඉතින් ඇයි තියාගෙන ඉන්නේ? ඇයි තියාගෙන ඉන්නේ? වෙන කරන්න දෙයක් නැති හින්දා. එහෙනම් මේක මගේ වැඩක්ද? මූණේ හැඩතල ඔක්කොම තීරණය කරේ මන්ද? උස, කළු, සුදු, කොට, මහත කෙට්ටු අනේ මන් දන්නේ නැහැ. එහෙනම් මගේ වැඩද? ඒක වෙන කාගේ හරි වැඩද? මේ ශරීරයේ හැඩතල සහ ශරීරයේ ක්‍රියාකාරීත්වයන් කියලා දෙකක් තියෙනවා. ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය කියලා. ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය කියන ඒවා තීරණය කරේ මන්ද දන්නේ අපි දැන් උදේට කාලා නම් ඉන්නේ කාපු කෑම කොච්චරක් දැන් මේ වෙනකොට දිරවලා තියෙනවද දන්නේ නැහැ. දිරවන ප්‍රමාණය දැනුම් දුන්නද අපි අනක් දුන්නද මෙච්චරක් දිරවන්න මෙච්චරක් අහකට දාන්න කියලා නෑ එහෙම පුළුවන්ද බෑ ඒක කරන්නේ කවුද දන්නේ එතකොට ආහාර දිරවීම පිළිබඳ වැඩපිළිවෙලක් ඔතන තියෙනවා නේද ඒකට අවශ්‍ය කරන එන්සයිම මේකට වැටෙන්න ඕනේ නේද එක එක ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය කරන්නේ කවුද මම මේ වන්නම් දන්නේ නැහැ මං කරනවද? නෑ. මගේ බඩේ හැබැයි වෙන්නේ වැඩේ. නේද? මගේ බඩේ සහ බඩ වැලේ මේ වැඩේ වෙනවා. ඒක කරන කෙනෙකුත් නෑ. කර වන කෙනෙකුත් නෑ. නේද? හැම ක්‍රියාවක්ම එහෙමද නැද්ද? හැම ක්‍රියාවක්ම එහෙමයි. එහෙනම් මේ ශරීරයේ දාඩි දාන එක හැම මැරෙන එක, හැම වැවෙන එක, නියපොතු වැවෙන එක මේක ඔක්කොම ගත්තොත් එහෙමයි. එහෙනම් මේකේ පුංචි රූප කලාපයක් ගත්තොත් එහෙම ඒක කෙරෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කොහොමද මේ ශරීරය සකස් වෙන්නේ? කර්ම, චිත්ත, ඍතු, ආහාර. නේද? මේ හතර හේතුයෙන් උපදනා වූ රූප කලාපයන්ගේ එකතුවක් තමයි මේ තියෙන්නේ. කහ, රතු, නිල්, කොළ කියන චූටි ඒකක වගේක් හින්දා හරි ඒ හතරෙන් මොනවා හරි හැදිලා තියෙනවා නම් ඒක පේන්නේ ඒකේ චූටිම එකකේ තියෙන අන්නර පාට හතර වගේ කර්මජ රූප, චිත්තජ රූප නේද? ආහාරජ ඍතුජ කියන රූප කලාපයන්ගෙන් සමන්විත ශරීරයක් ඒවා අනුව තමයි මේකේ හැඩතල තීරණය වෙලා තියෙන්නේ. ඒ තීරණය ගත්තේ මන්ද? ඒ විදිහට මේක මිශ්‍ර වෙන්න ඕන කියලා කවුරු හරි කවුරු හරි කරාද මේක? නෑ. එහෙනම් මේක මට අයිති එකක්ද? නෑ. හැම වෙලෙම සිත වෙනස් වෙනවද නැද්ද? කර්මය අතීත කර්මයන් වල මේ කර්මයන් එකතු වෙනකොට කර්මය වෙනස් වෙනවද නැද්ද? නේද? ඍතු ආහාර වෙනස් වෙනවද නැද්ද? එහෙනම් වෙනස් වෙන ಜಾති හතරකින් සැදුම්ලත් ප්‍රතිඵලය නිබඳව වෙනස් වෙනවද නැද්ද? එහෙනම් මේක මට දත්මිටිකාවක් කියලා මේ රූපේ මම මේ විදිහට තියාගන්නවා කියලා තියාගන්න පුළුවන්. මම දත්මිටිකාවේ ඉන්නකො මම මම මේක වයසට යන්න දෙන්නේ නැහැ. කියලා දත් මිටි කාපු අයට නේද දත් මිටිත් එක්කම වයසට ගිහිල්ලා අන්තිමට බලනකොට නේද කොච්චර දැඟලුවත් කිසිම කෙනෙකුට මේ ලෝකේ අඩුම ගානේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් ශරීරය වැහැරෙන එක නවත්ත ගන්න බැරි වුණා නම් ලෙඩ වෙන එක නවත්ත ගන්න බැරි වුණා නම් නේද එහෙනම් අපි ගැන කවර කතාවක්ද නේ. එහෙනම් මේ ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම මේ රූපයන්හි මේ රූපයක රූප කලාපයක චූටිම චූටි රූප කලාපයක මේ ශරීරයේ තියෙන කොතන හරිය ඒ එකක්වත් මට ඕන හැටියට තියෙන එක නෙවෙයි මෙන්න මෙහෙම මේක වෙන්න ඕනේ මෙන්න මෙහෙම නොවෙන්න ඕනේ කියලා ගන්න පුළුවන්ද බෑ එහෙනම් අපි නිබඳව নিরතුරුව අන්න ඒක පිරික්සන්න ඕනේ ඒකට කියනවා රූපය එහෙනම් රූපය මගේ වසඟයට ගන්න බැරුවා නේද? රූපය මගේ වසඟයට ගන්න බැහැ. අන්න ඒ ගැන මෙනෙහි කරනකොට මට තේරෙනවා මේ රූපේ මට අයිතිය නැත නේද? එහෙනම් ඒ පුංචි රූප කලාප වලින් සකස් වෙච්ච මේ සම්පූර්ණ රූපේ මට අයිතිය නැහැ. ඇත්තටම කියන්න බලන්න මේ රූපයක් තියාගෙන මේ ශරීරයක් තියාගෙන එන එන විදිහට මුණ දෙ දෙ දෙනක් දෙන්නේ. උදේ බලනකොට කොන්දරේ දෙනවා නම් ඉතින් මොකද කරන්නේ? නේද? එන විදිහට තියාගන්න නේද? බලනකොට ඉදිමිලා නම් ඉදිමිලා. දැන් ඉතින් ඔය රටේ ආයෙ නැවත සකස් කරන්න ඕන අරක. ඉදිමිලා කියලා නම් ඔක තවන්න ඕනේ, තෙල් ගාන්න ඕනේ. රටේ නැතිව කරලා සකස් කරනවා. සකස් කරනවා ඔන්නේ යන්තම් හරි ගිහිල්ලා. නේද? ඊට පස්සේ පහුවෙන්ද බලනකොට මෙන් ආයෙ ඉදිමිලා. නේද? ඒක තමයි අපි කතා කරේ. අපි ගිය සතියේ කතා කරේ සංස්කාර දුක්ඛය නැවත නැවත හදන්න ඕනේ නැවත නැවත හදන්න ඕනේ මේක. කීසරයක් හේරුවද? නේද? එක සැරයක් හොදලා දැන් මේ විදිහට මම තියාගන්නවා කියලා තියාගත්ත හැකිද? බෑ එහෙනම් අන්න අනාත්ම ලක්ෂණය. මට ඕන හැට තියෙන්නේ නෑ ඒක ඒකේ වැඩක්. මේක කිලුට වෙන එක මේක ලෙඩ වෙන එක මේක එක එක ආකාරයට විපරීත වෙන එක ඒකේ වැඩක් මිසක් මගේ වැඩ නේ එහෙනම් මට අදාළ නැති රූපයක් එක්ක ඉන්නකො දැන් ඉතින් මැරෙනකම් නේද තේරිච්ච කෙනාටයි තේරෙන්නේ මේ තරම් කරුමයක් තවත් නැහැ කියලා. අනිත් අය ඉන්නවා. මොකද ඉන්නේ තේරෙන්නේ නැතුව ඉන්නේ ඇයි? කලකිරෙන්නේ නැතුව ඉන්නේ ඇයි? අර තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල මේ ජීවිතය අරන් යද්දි පොඩි පොඩි චූටි චූටි සැප වේදනා වගේක් තියෙනවානේ. ඇවිල්ලා නැති වෙලා යනවනේ ඒක. ඒක නැවත ලබා ගැනීමේ pore ඉන්න හින්දා මේ මෙලෝදය තේරෙන්නේ ඒව ගැන ගානක ඇත්ති පදන් දුක් විඳිනවා කෑග ගහ දුක් විඳිනවා දුක් විඳින ගමන් තියෙන එකම බලාපොරොත්තු මොකද්ද? අන්න සැප වේදනා චුට්ට ලබා ගන්න ඕනේ අර චූටික ලබා ගන්න ඕනේ කියලා. ඒ සඳහා තමයි කරන සම්පූර්ණ උත්සාහය. ඉතින් ඒකින්ද ලොකු දුකක් වෙනවා. ඒ දුක සැපට සැප හොයමින් යමින් ලොකු දුකක් වෙනවා. තේරෙන්නේ ඒකින්ද තමයි කියන්නේ මේ රූපයේ තියෙන අනාත්ම ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒක තේරෙනකොට පින්වත්නි මගේ රූපේ විතරක් නෙවෙයි අනුන්ගේ අනුන්ටත් එච්චර තමයි. වෙන කෙනෙක් ගත්තාම වෙන කෙනෙක්ගේ ශරීරය ඒ කෙනාට ඕන හැටියට තියාගන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් වෙන කෙනෙක්ගේ ශරීරයක් ඒක එයාට ඕන හැටියටවත් තියාගන්න බැයි නම් මට ඕන හැටියට තියාගත හැකිද? පුළුවන්ද? එයාටවත් ඒක එහෙනම් එයාගේ කියලා කියන්න බැරි කොට මට පුළුවන්ද මගේ කියන්න? පුළුවන්ද? බෑ. කියලා තියෙනවද නැද්ද? නේද? මේකට මගේ කියලා අරකට මගේම කියන වෙලාවකට. පිස්සුද නැද්ද? පිස්සුද නැද්ද? ටිකක්ද හොඳටමද? හොඳටම කාටද? නේද? ඉතින් ඒක හින්දා හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ යථා ස්වરૂපය ඔන්න ඔය ටික තේරුම් ගත්තේ නැති හින්දා අපිට බලාපොරොත්තු ඇති වෙනවා. බලාපොරොත්තු ඇති වෙනවා. බලාපොරොත්තු ඇති වෙනවා මොනවා ගැනද? රූප ගැන. හරි. බලාපොරොත්තු ඇති වෙන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තු අපේ හිතේ ඇති වෙන හින්දා අපි මොකද කරන්නේ? ඒවා කෙරෙහි සතුටු වෙනවා. ඒවා කෙරෙහි ඇලෙනවා. ඒවා ග්‍රහණය කරගන්නවා මගේ කියලා. කවදාකවත් මගේ කියලා ගන්න බැරි දෙයක් කවදාකවත් මගේ වෙන්නේ නැති දෙයක් මගේ කියලා හිතුවා කියලා මගේ වෙනවද හරි කවදාකවත් අල්ලන්න බැරි දෙයක් අල්ලගත්තා කියලා හිතුවා කියලා ඇලිලා නැත්තම් අහුවෙන්නේ නැති දේවල් වගේක් මේ ලෝකේ මගේ කියලා අල්ලගන්න බැද හොඳ තේරිලා ඇති ඔය මගේ කියලා ගත්ත හැම එකක් එක්කම පොරාල්ලනවද නැද්ද ඇයි පොරාල්ලන්නේ මං නිකන් අහන්නම් මේ කියන කතාව ඇත්තද බොරුද කියලා අපි හෙට අනිද්දා දවස් දෙකේ නාම කොටස් ගැන වේදනා සංඥා සංකාර ගැන කතා කරනවා. ඒතර මෙච්චර විස්තරයක් කියන්න යන්නේ නැහැ. නමුත් මේ මගේ කියලා මේ ඇත්තන් අල්ලගත්ත දේවල් වගේක් තියෙනවා නම් මේ ලෝකයේ විශේෂයෙන් පුද්ගල වශයෙන් ඒවත් එක්කන වැඩිපුර බැඳීම් තියෙන්නේ නේද? ඒ එකක්වත් හරියට අල්ලගෙනද? හරියටම අල්ලගෙනද කියලා මං අහන්නේ. පුළුවන් නම් මං කියන්නේ හරියටම අල්ලගන්න. ඒ කියන්නේ ආය කොහාටවත් යා නොදී හරියටම අල්ලගන්න. Taman ළඟ ඉන්න කෙනා ගැන Tamanගේ ළඟ ඉන්න දරුවෝ වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්, ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන්, ආදරය කරන අය වෙන්න පුළුවන්. කිසිම විදිහකින් මම මෙයාව මගෙන් පිටට යන්න දෙන්නෙත් නෑ, යන්නෙත් නෑ. දැන් වෙන්න මම ඒක ස්ථීර කරගත්තා කියලා පුළුවන් නම් හරියටම අල්ලගන්න අන්න එහෙමනම් ඔකේ ප්‍රයෝජනයක් තියෙයි. ඒත් ඒකට ඉතින් එකතු වෙලා වැඩක් කරා යන්න පුළුවන්නේ. එතකොට දැන් ඔන්න ස්ථිරයි. ස්ථිරයි හරියටම කොහාටවත් යන්නේ නැහැ මෙයා යන්නේ නැහැ. මගේ සිතුවිලි වලින් එහාට වෙන්නේ නැහැ. මගෙත් එක්කමයි ඉන්නේ. කිසිම විදියකින් වෙනසක් වෙන්නේ නැහැ කියලා ස්ථිර නම් ස්ථිර නම් හොඳයි. පුළුවන් නම් කරගන්න මේක. කවුරුහරි එහෙම කරගත්ත කෙනෙක් ඉන්නවද දන්නේ හිතට දැනලා තියෙනවද එහෙම ස්ථිරයි කියලා කවදාකවත් කාටවත් බෑ හිතට දැනෙන්නේ කොහෙද එහා පැත්ත කොහොමද කියලා තේරෙන්නේවත් නැහැ අනුමානයෙන් ඉන්නේ නේද ඒක කරන්න බෑ කවදාකවත් කරන්න බෑ එතකොට නමුත් එතෙන්ට ළඟාවීමේ මේ නිකන් පිස්සු වගේ නිකන් මේ මම ඔකට කියන්නේ මේ ස්ථිර තීරණයක් නැති වුණාට නිකන් එහෙම බලාපොරොත්තුවකින් ඒ වගේ මම මේ මෙන්න මේ මෙන්න මේ වගේ ඉලක්කයකට යනවා වගේ බලාපොරොත්තුවකින් හැම නිබඳව උත්සාහයක් ගන්නවද නැද්ද? අන්නේ උත්සාහය ගන්නේ කවදා හරි ඒ වගේ ආසන්නයකට හරි යන්න පුළුවන් කියලා හිතන හින්දා. මම ස්ථිර වශයෙන් දැනගත්තොත් ඒ වගේ මාත්‍රයක්වත් යන්න බෑ කියලා. ඒ වගේ තැනකට මාත්‍රයක්වත් යන්න බෑ කියලා ස්ථිර වශයෙන් දැනගත්තොත් මම එයාලත් එක්ක ඉඳී. හැබැයි මට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් වෙනසක් වෙනකොට බලාපොරොත්තු කැඩීම නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුක නැහැ. නේද? එහෙනම් ඒකයි කියන්නේ කුඩාම ඒකකේ පිරික්සන්න කියලා. අපි හෙට අනිද්දා කතා කරමු ওই සිතුවිලි ගැන, ධම්ම ගැන. ඒ කතා කරනකොට තේරෙනවා කුඩාම ඒකකේ පිරික්සුවාට පස්සේ මට තේරෙනවා පුද්ගලයෙක් කියලා කෙනෙක් මගේ වසඟයට ගන්න බැහැ. කෙනෙක්ගේ ශරීරයක්වත් කෙනෙක්ගේ රූපයක්වත් මට ඕන විදිහට ගන්න බෑ. ඒ ගැන බලාපොරොත්තු තියාගෙන නැති වැඩ නැහැ කියලා හොඳාකාරව තේරෙනවා. අන්න එහෙම තේරෙනකොට අපිට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එන්න ඒ වගේ පුද්ගලයාට ලෝකය වෙනස් වුණාට එයා කලින් එයා දැනගෙන හිටියා එයා බලාපොරොත්තු ඇති වුණේ නැහැ. ලෝකය වෙනස් වෙනකොට එයා කෙලින් ඉන්නවා. හරිද? ඒකින්ද අන්න ඒ අනුපස්සනාව සිද්ධ කරන්න ඕනේ රූපය කෙරෙහි අන්නේ අනුපස්සනාවට ඒ කුඩාම ඒකක නැත්තම් පංච උපාදානස්කන්ධය කෙරෙහි අනාත්ම වශයෙන් බැලීමට කියනවා අනත්තානුපස්සනා කියලා අනත්තානුපස්සනම් භාවෙන්තෝ මේක නැවත නැවත නැවත නැවත වඩන්න ඕනේ වඩනවා කියන්නේ මේක තව නොයේකුත් නොයේකුත් ආකාරයට මේක අනාත්මයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනේ අන්න එතකොට අත්ත් සංඥා පජහති ආත්මීය සංඥාව දුර වෙනවා. දැනට තියෙන ආත්මීය සංඥාව මොකද්ද? මේකත් මට ඕන හැටියට මම අරගෙන යනවා. අතීතයේ ඉඳන් ඇවිල්ලා වර්තමානයේ හරහා අනාගතය දක්වා යන ආත්මයක් ඇත. මම මගේ කියලා මඤ්ඤණාවන් කියලා කියන එක. එතකොට මං විතරක් නෙවෙයි මගෙත් එක්ක සමාන්තරව යන තව පිරිසකුත් ඇත අපි ගහ බැන ගනිමින් යන්නේ ආදරය කරමින් යන්නේ අපි එකට එකතු වෙලා යන්නේය කියලා අපි මේ අපි යනවාය කියලා මම යනවාය මගේ දේවල් අරන් යනවාය කියලා ලොකු අදහසක් තියාගෙන එහෙම සිතුවිලි ඇති කරගනිමින් ඒක මට ඕන හැටියට පාලනය කරගන්න පුළුවන් කියලා යන්න හදනවා හැබැයි එහෙම යෑම මේ ලෝකේ නෑ ඒක අහම්බයක් අහම්බෙන් සිද්ධ වෙන සිද්ධි සමුදායක් තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. මේක තේරුම් ගත්ත ලොකු උත්සාහයක් ගන්න ජීවිතයේ යථාභූත ස්වરૂපය අපේ මනසට දැනුනොත් එහෙම අපේ මනස ඔය කරන හිතුවක්කාර වැඩ කරන්නේ නෑ. එයා සුවදායක පැත්තකට වෙලා ඉඳී. සුවසේ ජීවිතේ ජීවත් කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබේවි. ඒකින්ද එවැනි අවස්ථාවක් ඇති කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේගේ ධර්මය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක භාවිතයට අරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය කරගෙන මේ සිත චක්කුකරණී ආදී උතුම් සත්‍යයන් වලටපත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති